නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ එමෙන්න ලක්කරු ගාන මිතුරිය ඔස්සේ සුපුරුදු පරිදි අද දවසේත් අපේ මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සාදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඔබට මතක නම් අපේ 35 වෙනි වතාවට මහා සංඝරත්නය ආශිර්වාද ඇතුව මේ වැඩසටහන ඔබට සමීප කරන්නේ. 35 වෙනි වැඩසටහන විදිහට. ඉතින් පහුගිය වැඩසටහන කිහිපයකම මහා සංග්‍රහණය අපිට ආනුශාසනා කොට වදාළ අපි දැනගත්තා වෙස්සන්තර ජාතක කතාවේ අපගේ මහ බෝසතාණන් වහන්සේගේ මහ පොළව කම්පා වූ උතුම් දාන පාරමිතාව ගැන. ඉතින් අප සියලු දෙනාගේ හදවත් ඒ වෙනුවෙන් සංවේදී වන්න දයාවෙන් පිරෙන්න මේ උතුම් දහම් පිළිසඳර උපකාරී වුණා නොවලා ඉතින් අද දවසෙත් අපිට ඒ උතුම් දහම් පිළිසඳර අනුමෝදන් වන්න අවස්ථාවය දෙනවා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ සියලු කාරණා අපිට අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් වන්දනා කරගෙනම සදහම් පිළිසඳර ආරම්භ කරමු අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ දරන්නේ අනුරාධපුර පදිංචි පින්වත් ටී.එම්.ආර්. පෙන්නකෝන් මහත්මයා යූ කුසුමාවතී මහත්මිය සමීර තෙන්නකෝන් මහත්මයා, වෛද්‍ය තනෝජා සඳපාලි මහත්මිය, නිලෝෂා මහත්මිය සහ අනුරාධපුර මයි ડોක්ටර් රෝහලේ පින්වත් පිරිසක් විසින්. ඉතින් මේ සදැහැතියන්ගේ සදැහැති දායකත්වයක් මේ සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අපි සියලු දෙනාම අද දවසේත් අපට කරුණාවෙන් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ චිත්‍රරත්නයක් වන අවසරයි අපේ පින්වත් වැලිමල ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ ආදර ගෞරවයෙන් පාදාභි වන්දනය සිදු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු අවසරයි ස්වාමීනි ගියවර වැඩසටහන් කිහිපයකම අපිට වෙස්සන්තර ජාතක කතාව පිළිබඳව තොරතුරු දැනගන්න අවස්ථාව ලැබුණා ස්වාමීන් අද දවසේ තුන් දහම් කාරණා දැනගන්න අප සතුටින් අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා විසන්තර ජාතකය ගැන මේ මිනිඳ ප්‍රශ්නේ තිබ්බ විග්‍රහය දීර්ඝ එකක්. එහෙමයි ස්වාමී. අපිට කලින් වැඩසටහනෙත් මේ පරිච්ඡේදය අවසන් කරන්න බැරි වුණා. අපි අඟුලිමාල සෑය ගැන මතක් කරගන්න නමුත් අපි අද බලමු මේ විග්‍රහය. හරි පුදුම විග්‍රහයක්. විසන්තර ජාතකය ගැන අපි හිතන්නේ නැති ඒ වගේම මිලින්ද ප්‍රශ්නේ හැර වෙන පොතක නැති අපූර්ව විස්තර ටිකක් අද වැඩසටහනෙන් අහන්න පුළුවන්. එහෙමයි. ඉතින් මේ මේ තුන්වෙනි පොතේ අපි අහම්බෙන් ගොඩ වුණේ තුන්වෙනි පොතට 75 වෙනි පිටුවේ තිබ්බ පරිච්ඡේදයට වෙසන්ත රජුරෝ ගැන. එහෙමයි. හැම බුදු කෙනෙක්ම දාඹු දරුවන් දන් දෙනවා. එහෙමයි. ඊට පස්සේ රජුරෝ අහනවා කැමැත්තෙන්ද කියලා. අඹුව නම් කැමැත්තෙන්ම දන් දෙන්නේ. දරුවන්ට තේරෙන්නේ නැහැ. නමුත් එයාලා තේරෙනවා නම් සාදුකාර දෙනවා. ඊට පස්සේ රජුරුව ඇහුවා ඇයි මේ දුෂ්කර විදියට දාන්න ඕනේ? දානෙට ඕන නම් තමන්ගේ දෙයක් දෙන්න තිබ්බා. මේ අහිංසක දරුව දුන්නේ ඇයි කියලා. එහෙයි. අනිත් අය දුකටපත් කරලා දෙන දානේ විපාක නැහැ කියලා රජුරුව කිව්වා. එහෙයි. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා සිල් ගුණ දන් වඩන කෙනෙක් එහෙමයි. ගුණවත් කෙනෙක් ශ්‍රමණයන් වහන්සේ නමක් හෝ වෙන කෙනෙක් අසනීප වෙලා පාරේ ඉද්දී කවුරු හරි කෙනෙක් එයාව කරත් එක දාලා ගෙනියනවා ඈතට. එහෙමයි. පිනක්ද පවක්ද? ඊළඟට කිව්වා පිනක්. ඊට පස්සේ කිව්වා ඉතින් ඒ පිනක් නම් නමුත් මේ පින කරනකොට අර ගවයෝ පාගමනින් ගිහිලා දුකටපත් වුණානේ. එහෙනම් කෙනෙක් දුකටපත් වෙලා දෙන දානේ විපාක නැද්ද? ඔය යහපත් දේ. ඊට පස්සේ රජුරු අයබදු අරගෙන දානේ දෙනවා. පින්ද පවුද කියලා. ඔය පිනක් කිව්වා. එහෙනම් අයබදු ගන්නකොට ඒක මිනිස්සුන්ට දුකක් නේ කිව්වා. ඊට පස්සේ මිනිඳු රජුර කියන නෑ මේ වෙසාන්තර රජුරෝ පමණ ඉක්මවල් දුන්නා. පමණ ඉක්මවලා දෙන එක හොඳ නෑ කිව්වා. නාගසේන මහරහතන් වහන්සේ වදාලා පමණ ඉක්මවා දීමෙන් තමයි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ කිව්වා. කීර්තියටපත් වෙන්නේ කිව්වා. අදටත් බලන්නකෝ දෙවි මිනිස්සු අතර පැතිරලා තියෙනවා කව විසන්තර රජුන්ගේ දාණය ගැන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා රජතුමනි දම් පිළිගැනීමට සුදුසෙක් ආවොත් එහෙම ප්‍රශ්නයි. ඒ සුදුස්සට දානේ දෙන්න ඕනේද නැද්ද කියලා. ස්වාමීනි දානේ ස්වාමීනි මේ දෙන්න ඕන දාන දාන 10ක් තියෙනවා දුන්නොත් අපාය යනවා කිව්වා. ඒක ලෝකේ සම්මත නෑ කිව්වා. මම ඒක මතක් කළා ගියපාර වෙන තැනක නෑ ඒ නිසා මේක අවධාරණය කරගන්න කියලා. ඒ තමයි මත්පැන් මද්ද්‍රව්‍ය ලෝකේ දන් නොදී යුතුයයි සම්මතයි. යමෙක් ඒ දන් දෙයිද අපායগামী වෙනවා කියලා. ලාමක විනෝද ඇති කරන දේ දන් දීම, ස්ත්‍රීන් දන් දීම, යාග පිණිස ගවයන් දන් දීම, කෙලෙස් උපදවන සිතුවම් දන් දීම, අව්‍යාජ දන් දීම, පසවිස දන් දීම, මාංචු දන් දීම, බලි බලි පිණිස ඌරන් කුකුලන් දන් දීම, හරාදියෙන් රවටා මිම්මින් රවටා දන් දීම මේ තමයි ලෝකේ නොදිය යුතු දන් කියලා සම්මත යමෙක් දුන්නොත් එහෙම අපාය යනවා කියලා කිව්වා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා හරි රජතුමනි මම ඇහුවේ නොදිය යුතු දාන ගැන නෙවෙයි. මං ඇහුවේ යම් කිසි කෙනෙක් දානයක් ගන්න ආවොත් එහෙම ඉල්ලගෙන කෙනෙක් ආවොත් එයාට නොදෙන්න ඕනේද කියලා ඇහුවේ. එහෙමයි ස්වාමී. අනේ ස්වාමීනි නෑ යම් කිසි කෙනෙක් පිළිගන්න යමක් පිළිගන්න එනවා නම් එයාට මේ පැත්තකින් තියලා හංගන්න ඕන දෙයක් නෑ කිව්වා. ඉල්ලාගෙන කෙනෙක් එනවා නම් එයාට දෙන්න ඕන කිව්වා. කියනවා ස්වාමිනේ දම් පිළිගැනීමට කෙනෙක් ආවොත් එහෙම චිත්ත ප්‍රසාදයෙන් කෑම නම් කෑම දෙන්න ඕන, වස්ත්‍ර නම් වස්ත්‍ර දෙන්න ඕන, බීම නම් බීම දෙන්න ඕන. ඊට පස්සේ දන් දෙන කෙනා කෙනෙක් ආවට පස්සේ ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන වතුපිටි ස්වාමීනේ සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ පවා දෙනවා කියෝ. එහෙමයි ස්වාමීනි. ඉතින් බුදුර මේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා එහෙනම් මේ මේ රජතුමනි ජීවිතේ දන් දෙනවා නම් අඹදරුව දන් දුන්න එක වැරද්දක්ද කියලා හෙව්වා. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා රජතුමනි රජතුමා අහලා නැද්ද කියලා හෙව්වා මිලිඳු රජුරුවන්ගේ තාත්තා ණයක් වුණාට පස්සේ ඒක තාත්තට ගෙවා ගන්න බැරි වුණොත් එහෙම පුතා ඒකට ඉදිරිපත් වෙලා ණය ගෙවනවා කියලා අහලා නැද්ද හෙව්වා. එහෙමයි ස්වාමීනි. <laughs> හොඳ නැද්ද ඒ කතාව? මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන උදාහරණ. ඒකනේ සාමාන්‍ය ජීවිතේ. ඊට පස්සේ එසේ ස්වාමීන් ණය බරින් යුතු ජීවිකාව පිණිස හෝ පියා සිය පුතු ඇපේට තැබීමට හෝ විකිණීමට හෝ පැමිණෙයි යන කරුණ දැනටත් ලෝකේ දකින්න ලැබෙන දෙයක් කිව්වා. ඉතින් මහරජාණනි ණය බරින් ජීවත් වෙන පියා වෙනුවෙන් දරුවෝ ඇපේට තියනවා නම් මහරජාණනි වෙස්සාන්තර රජුරෝ සර්වඥතා ඥානය වෙනුවෙන් දරුවෝ දන් දුන්නේ කාඹ දරුවෝ දන් දුන්නේ වැරදිද කියලා හෙවුවා. ඉතින් ඒ නිසා අහනවා ඒ දානේ නිසා විශ්වන්තර රජුට ඊටමත් බලවත් ලෙස දෝෂාරෝපණය කරන්නයි කියලා. නෑ ස්වාමී නාගසේනන් වහන්සේ දානපති විශ්වන්තර රජුගේ දාණයට මම බනින්නේ නෑ. හැබැයි අමුදරුවන් ඉල්ලාගෙන ආවට පස්සේ ඉතින් ඒ අය නොදී තමවුන් දෙන්න තිබ්බනේ කිව්වා. එහෙමයි. ඇයි ඒ අය දුන්නේ කියලා. මහරජාණනි යමෙක් ඉල්ලන්නේ අමුදරුවෝ නම් ඒ අයට දෙන්න ඕනේ ඒකනේ. වෙන දෙයක් දෙනවා නම් ඒක අසත්පුරුෂකමක් කියුවා. සත්පුරුෂයෙක් ඉල්ලන දේ කිව දෙන්නේ. යම්කිසි කෙනෙකුට ඕන්නේ කෑම නම් එයාට වතුර දීලා හරියයි දෙවුවා. ඉතින් සත්පුරුෂයා ඉල්ලන දේ එයාට අවශ්‍යතාවය කිව දෙන්නේ. එහෙන් අමුදරුවන් ඉල්ලගෙන ආපු බමුණන්ට වෙස්සන්තර රජුව අමුදරුව දන් දුන්නා කිව්වා. හැබැයි යම්කිසි විදියකට ওই බමුණෝ ඇවිල්ලා වෙස්සන්තර රජුරන්ගේ ජීවිතය ඉල්ලුවා නම් ඒ වෙස්සන්ත රජුගේ කම්පා වෙන්නේ නැහැ කිව්වා මුළු ජීවිතේම අත්හරිනවා කිව්වා. මහරජාණෙනි වෙස්සන්ත රජුගේ තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා තියෙන්නේ. දානේ දීලා පසුතැවෙන කෙනෙක් නෙවෙයි. වෙස්සාන්තර රජුගේ ජීවිතේ බොහෝ දෙනාට සාධාරණයි කියලා. මම කියන රජතුමනි හොඳට පිසින ලද මාංශයක් තියෙනවා. ඒ මාස් රසය තිබ්බට පස්සේ ඕන කෙනෙකුට ඇවිල්ලා කන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි කව විශ්වාන්තර රජුරන්ගේ ජීවිතේ ඕන කෙනෙකුට සාධාරණයි කව කවුරු හරි ඉල්ලුවත් ජීවිතේ උනක් දෙනවා කව රජුරු. එහෙමයි ස්වාමී. කියන්නේ විශ්වාන්තර රජුරු පැම්පකුණක් වගේ. කාටවත් උස් පහත් කන්නේ. ඉතින් ඒ මක්නිසා දෙයක් ඒ විදිහට දන් දෙන්නේ මෙසේ පිළිපදින්නා වූ මම සම්මා සම්බෝධියට පැමිණෙන්නේ මේ දැඩි කරුණාව ඇති නිසා. එහෙමයි. මහරජාණෙනි දිලිඳු පුරුෂයෙක් ධනයෙන් ප්‍රයෝජන ඇතිව ධනය සොයමින් හැසිරෙන්නේ එළුවන්ගේ මගේ යයි, උල් සහිත මගේ යයි, වේවැල් පිරුණ මගේ යයි, දියගොඩ වෙනදාමත් කරයි, කයෙන් වචනයෙන් මනසින් ධනෙ උපදවයි, ධන ප්‍රතිලාභයට වෑයම් කරයි. එහිම මහ මහරජාණෙනි දානපති විසාන්තර රජතමේ සම්බුද්ධ ධනය සොයාගෙන යන්නේ. ඒ සම්බුද්ධත්වයේ නැමැති ධනෙ නැතුව දිලිඳු වෙලා ඉඳලා සම්බුද්ධත්වයේ නැමැති ධනෙ සොයාගෙන යන්නේ ධන දාහන්නේ දැසි දැස්සන් යාන වාහන සකල සම්පත්තියම සිය අඹදරුවන් ජීවිතේ පවා අත්හැරලා සම්මා සම්බෝධිය හෙව්වා කියනවා. ධනෙ හොයාගෙන යන පුරුෂයා ගොඩාක් දුෂ්කර මාවතවල් වල යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒපා ධන මේව හොයාගන්න ධනෙ. එහෙයි. ඒ වගේ සම්බුද්ධත්වය හොයාගෙන යනකොට ගොඩාක් දුෂ්කර පාරවල් වල ගියා. ස්වාමීනි දැන් මේ හරි අසිරිමත් ඒ කාරණා අපිට හිතන්න බෑ මහ පොළොව සංවේදී වුණා නේද ස්වාමීනි මහ පොළොව සංවේදී වුණා කියනවා මහරජාණෙනි රජුගේ මුද්‍රාව කැමති කෙනා දැන් මේ කියන්නේ සම්බුද්ධත්ව වෙනුවෙන් රජුරවන්ට කරන්න බැරි දෙයක් රජතුමාගෙන් සීල් එකක් ගහ ගන්න මුද්‍රාව ගහ ගන්න ඕන කෙනා ඒක කරගන්න ගෙදර තියෙන ධන ධාන්‍ය වතු පිටි ඔක්කොම ධනෙ උනත් දෙන්නේ නැද්ද? දැන් ওই නඩු කියන්නේ සකල ශේෂතම විකුණන්න නඩු කියන්නේ. ඒ වගේ රජතුමනි මේ දානපති වෙස්සන්තර රජුරෝ උතුම් සම්මා සම්බුද්ධත්වයේ උදෙසා අභ්‍යන්තර බාහිර සියලු ධනෙදී ජීවිතයත් අනුන්ට දී සම්මා සම්බුද්ධත්වයෙන් හෙව්වා කියලා. මහරජාණෙනි දානපති විසන්ත රජතුමාට මෙසේ සිතුණා. ඒ බ්‍රාහ්මණය යමක් ඉල්ලයි දිල්ලනදී ඔහුට දෙනවා කියලා. ඉතින් ඉල්ලුවේ අමුදරුව අමුදරුව දුන්නා. කියනවා විශ්වන්තර රජතුමාට දරුවා අප්‍රිය වුන්නේ කියනවා. ඊට පස්සේ දරුවෝ දකින්නවා දකින්නවා කියන එක අකමැති වුන්නේ කියනවා. අමුදරුව වැඩි වුණෙත් නැහැ කියනවා. පෝෂණය කරන්න බැරි වුණෙත් නැහැ කියනවා. ඒ අය ගැන කලකිරීමක් ඇති වෙලත් නැහැ කියනවා. අත්හරින්ට බලාගෙන හිටියෙත් නැහැ කියනවා. උදෙක් සර්වඥතා ඥානෙ උදෙසාම ඥා සර්වඥතා ඥානෙ ප්‍රිය වෙමින්ම දේශාන්තර රජුරෝ අතුල්්‍ය වූ විපුල වූ අනුත්තර වූ ප්‍රිය වූ මනාප වූ ප්‍රාණ සම වූ උදාර වූ අමුදරුවන් බමුණට දන් දුන්නා කියනවා. කියනවා මහරජාණනි දේවාති දේව භාග්‍යතුන් වහන්සේ විසින් මේ ගාථාව චර්යා පිටකේ වදාලා. මාහට දරු දෙදෙනා අප්‍රිය නොවුයේය. මාන්ත්‍රී දේවිය අප්‍රිය නොවූයේය. සර්වඥතා ඥානය මට ප්‍රිය වූයේය. එහින් ඒ ප්‍රිය වූ බුදුනුවණ සොයා දානෙ දුන්නිමි. අකමැත්තෙන් නෙවෙයි ඒ මාන්ත්‍රී දේවියට දරුව දෙන්නට අකමැත්තෙන් ඉඳලා දුන්නා නෙවෙයි කියනවා. සම්බුද්ධත්වයේ උදෙසාම කියන දුන්නේ. මහතය සංසාරේ අපේ මහ බෝධිසත්වයෝ ඔය එක කල්පයක දුන්න දානයක්. අසංකේය හතරක් මේ සංසාරේ දන් දෙද්දී උන්වහන්සේ දන් දුන්න මේ දරුව ප්‍රමාණය වැඩි උන්වහන්සේ ළඟ මහණ වුණ දරුවන්ට වැඩි. සාමෙන් එහෙම බොහෝ කාලයක් දරුවන් දන් දීලා තියෙනවා. මේ එක කල්පයක දුන්න දන්. අපි ගොඩක් කෙනාට මේ වෙස්සතර කතාවේ දරුවෝ දන් දුන්න මේ වේවැල් ටික අත ගැට ගහලා දන් දුන්න ලණු ටික එකතු කළොත් ඒ ලණු ටික අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා තියෙනවා. අසිරිමත් ස්වාමී. එච්චර දන් දීමක් තියෙනවා. මෙන්න මේක පුදුම කතාවක් ඈ. මේ මේකෙන් තේරුම් ගන්න වෙස්සන්තර රජුරුවන්ගේ දන් දීමේ අමාරුකම. මෙන්න මේ ඡේදේ මේ සී කරන්න බලන්න වෙස්සන්තර රජතුමා දරුසිඟිත්තන් දන් දී පන්සලට පන්සලට පිවිස වැද හොත්තේය. උන්වහන්සේ තුල හටගත් දරු ප්‍රේමී බලවත් බව හේතුවෙන් අතිශයින්ම දුක්ඛිත දෘಢතර ශෝකයක් උපන්නේය. හෘද වස්තු උණු වී ගියේය. නාසයෙන් පමණක් හුස්ම ගත නොහැකිව මුඛයෙන්ද උණු උණුවේ ආශ්වාස ප්‍රාශ්වාස කළේ. එහෙමයි ස්වාමීනි. කියනවා දෑසින් කඳුළු වැගිරි වැගිරි ලේ බිඳු බවට පත් වී නික්ම ගියේය. ඇස් වලින් කඳුළු වේලා වැටුනේ ලේ කියනවා. ස්වාමීනි. ඊට පස්සේ මෙසේ මහරජාණෙනි විසන්තන රජතුමී තා දුකසේ බ්‍රාහ්මණයාට අඹදරුවන් දන් දුන්නේ මාගේ දන් වැට නොසිඳේවා කියලා. මහරජාණෙනි මෙස්සාන්තර රජතෙමේ කරුණ දෙකක් සලකලා දන් දුන්නා. ඒ තමයි මගේ දානේ දිගටම යන්න ඕන. අනිත් එක තමයි මේ දරුවෝ ඔය කැලෙන් එළියට ගිය ගමන්ම අනිවාර්යෙන් අපේ තාත්තට මුණ ගැහෙනවා. එහෙමයි. මේ දරුවන්ගේ පින්බලයට අනිවාර්යයෙන්ම සඳමහ රජුරෝ ළඟට මේ දරුවෝ යනවා. කියලා රජතුමාට හිතුණා කියනවා. විසන්ත රජතුමාට ආයෙ හිතුණා කියනවා. මාගේ මේ දරුසිඟිත්තෝ දෙදෙනා කිසිවෙකුට බැල මෙහෙවරකම් කරගන්න වෙන්නේ මේ දරුවා මගේ පියා සඳමහ රජුරුව මිල දීලා ගන්නවා. ආන ඒ නිසානේ අර දරුවා දෙන ගමම්ම කියන්නේ ජාලිය ඔබගේ සීයා ඔබට යම් දවසක මුණ ගැහුනොත් එහෙම ඔබට මෙච්චර ධනයක් දීලා ඔබව ගන්න කියන්නේ. නංගිට මෙච්චර ධනයක් දීලා ගන්න කියන්නේ කියලා කියලාමනේ දෙන්නේ. එහෙමයි. ඒතකොට දන් දෙන එකක් තියෙනවා. රජතුමාට හිත ඇතුලෙන් වැඩ කරනවා එකක්. මේ දරුව දෙන්න අනිවාර්යෙන් මගේ තාත්තා ළඟට යවෙනවා. එහෙමයි ස්වාමී. කියලා හිතට. එහෙමයි. සමහර වෙලාවට දෙවියන්ගේ උපකාරات එක්ක කොහොම හරි හිතෙන්නේ නැති අපිට තේරෙන්නේ නැහැ මේතුනේ කොහොමද කියලා. මහරජාණෙනි මේ බ්‍රහ්මණයා කල්පනා කරලා තියෙනවා මේ බමුණ වයෝ වෘදයි. ජීර්ණයි දුර්වලයි සිරුර බිඳිලා හැරමිටිගත් ආයුෂ සේව ස්වල්ප පින් ඇත්තේ. මේ වාගේ පුංචි පිනක් තියෙන කෙනෙක් මේ වාගේ පින්වන්ත දරුවන්ගෙන් වැඩකාරකම් ගන්න සුදුසු නැහැ. එහෙමයි ස්වාමීනි. ඉල්ලුව කෙනාට දෙන එක එකක්. ඒක දාණය. එහෙමයි. එතන තියෙන දේ තේරුම් ගන්න එක ප්‍රඥාව. එතන දාණයට බාධා වුණේ නැහැ. දාණයට බාධා වුණේ. දාණය කියන්නේ දෙනවනේ. එහෙමයි ස්වාමීනි. නේද? දැන් මහන්තයා අපි දැන් දානයක් අපි දෙනවා. හෙම්බිරිසාවෙක් කෙනෙක් හෙම්බිරිසාවෙන් ඉන්න කෙනෙක් කල්පනා කරනවා කියනවා මට අනේ අයිස්ක්‍රීම් කන්න ආසයි අයිස්ක්‍රීම් දෙන්න කියලා. එහෙමයි. ඒකට ඒ කෙනා අයිස්ක්‍රීම් යාට දෙනවා. ඒකට එයා දන්නේ උනට මේ අයිස්ක්‍රීම් කෑවට පස්සේ මෙයාට මේක වැඩි වෙනවා. නමුත් ඉල්ලන නිසා දෙනවා. එහෙමයි. තේරුණා නේද? එතන දෙන කෙනාගේ වැරද්දක් නැහැ. නමුත් අර කාරණා තේරුම් ගත්ත කියලා. ඒ තේරුම් ගත්ත ප්‍රඥාව. එහෙමයි කියනවා රජුරෝ කල්පනා කළා කියනවා මේ මිනිසයාට නම් මගේ දරුවෝ දෙන්නකින් වැඩ කරකන්නම් ගන්න බෑ කියලා. රජතුමාට හිතෙනවා කියනවා මේ වගේ උපමා ටිකක් වැටුණා කියනවා. නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ කිම ඒකට උපමාවකින් විස්තර කරනවා. කාට හරි පුළුවන්ද කියනවා මේ ඊරායි හඳයි දෙක අරන් කබඩ් එක දාලා වහලා කෑම කන්න තැටි කරලා ගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? බෑ. ඒ වාගේ මහා පිං ඇති වෙස්සන්තර රජතුමාගේ ඉරුසඳු වගේ දරු සිඟිත්තෝ දෙන්න බැල මෙහෙවර කම්පිනිස කාටවත් පාවිච්චි කරන්නම් බෑ කියන්නේ. වෙස්සන්තර රජතුමාගේ ජීවිතය අහසන ඒ දරුවෝ දෙන්න තමයි කියනවා ඉරහඳ. ඉරහඳ. ඊට පස්සේ තියෙනවා මහරජතුමනි වෙස්සන්තර රජතුමාගේ දරුවන්ගෙන් කාටවත් වැඩ ගන්න බෑ කියනවා. ශක්විති රජතුගේ තියෙනවා විශාල කරත් රෝගදී වගේ ජාතිමත් සුබ සුබ වූ අටස් ඇති මනමින් උපදමන ලද සතර රියම් පළල්ලු කරත් රෝදයක් බඳු පරිණාහයෙන් යුතු මාණික්‍ය රත්නයක් තියෙනවා. කාට හරි පුළුවන් දානවා ඔබ රෙදි කෑල්ලකින් ඔතාගෙන හංගගෙන යන්න. ඒ වගේ මේ වෙස්සන්තර රජතුමාගේ සක්විති මණික් රත්නයක් බඳු දරුවෝ දෙන්නා නම් කාටවත් දාසකන්නම් කරගන්න බෑ කියනවා. ඊට පස්සේ කියනවා මහරජාණනි මත්තේ තව කරුණක් තියෙනවා අහන්න කියනවා. මහරජාණනි මුළුමනින්ම සුදු සත්වැනක පිහිටි අටරියන් උස නවරියන් පළල පරිණාහ ඇති ප්‍රසාද ඇති කරවන දර්ශනිය වූ මද වැගිරෙන උපෝසත කුලයේ ඇතෙක් ඉන්නවා කියනවා. කාට හරි පුළුවන් ද කියනවා ඒ ඇතා නාඹිලියකින් වහලා දාන්න. එහෙම නැත්නම් පොඩි වහු පැට්ටු හැංගෙන්න දාන පොඩි හංග කිරි දෝනකල් පේන්නේ නැතිව දාන්න පොඩි මේ මුළු තියෙනවා. මහා සද්දන්ත ඇතෙත් දාන්න පුළුවන් දානවා ඒ වගේ තැනකට. අනේ බෑ කියනවා. ඒ වගේ තමයි කියනවා වෙස්සන්තර රජතුමාගේ සද්දන්ත ඇත්තු බඳු අර දරුවෝ දෙන්න නම් කාටවත් දාස පරිභෝගෙන් නම් ගන්න බෑ කියනවා. එහෙමයි. දැන් ওই විස්තර මහත්තයා අපි අහලා නැහනේ කවදාවත්. ඒ දරුවෝ දෙන්නගෙන් වැඩ ගන්න බෑ කියනවා කාටවත්. පින්වන්ත දරුවන්. එහෙමයි. ඊට පස්සේ මහරජාණන් ඊතා දීර්ඝ වූ පෘතුල වූ පැතිරුණා වූ ගම්බීර වූ අප්‍රමාණ ඊතර මෙතර පහසු යා නොහැකි ගැඹුරු ආවරණයක් නැත්තා වූ සුවිශාල මහසෛරේ සියලු තැන් වසා එක තැනකින් පමණක් තොටුපළක් හදන්න හදලා පරිභෝග කරන්න පුළුවන් දේව. සාගරේ වටේටම වහලා එක තැනකින් විතරක් බහින්න තියන්න පුළුවන් දේව. අනේ ස්වාමීනි බෑ. ආන් ඒ වගේ තමයි. සමුද්‍රයක් වැනි ගුණ ඇති වෙස්සන්තර රජුරුවන්ගේ දරු සිඟිත්තන්ගෙන් වැඩගන්න මේ තුන් ලෝකේ කාටවත් බැහැ. දැන් බලන්න මේ තාත්තාගේ පිනනේ දරුවට ආවේ. තාත්තගේ පින දරුවට ආවේ. ඊට පස්සේ මේක හොඳ කාරණාවක් අපි මේක විස්තර කරමු මේ නැත්නම් මේක අතරතුර විස්තර කරන්න කියොත් ආයෙත් වෙස්සන්තර ජාතිකෙ දික් කියලා එහෙමයි. මහරජාන්නේ මාත් එහි තව කරුණක් අහන්න කියනවා. ඒ තමයි මහරජාණනි හිමවත් පර්වත රාජ්‍යය 500 යොදුනක් අහසේ උඩට නැගලා තියෙනවා. 3000ක් යොදුන් පල්ලට තියෙනවා. 84000ක් පර්වත කූටයෝ තියෙනවා. 500ක් නදී තියෙනවා. ඉතින් සත්ව ගණයාගේ වාසස්ථානය වෙලා තියෙනවා. නානාවිද සුවඳ වර්ග තියෙනවා. සිය ගණන් දිව්‍ය ඖෂධ වලින් සමලංකృత වෙලා තියෙනවා. අහසේ පිහිටි වලාකුලක් වගේ ඈතට හිමාලේ පේනවා කියනවා. ඉතින් ඒ වගේ මහරජාණනි හිමාල පර්වත රාජයා බඳු වෙස්සන්තර රජුරුවන්ගේ දරුසිඟිත්තෝ දාස පරිභෝගයෙන් පරිභෝග කරන්න බෑ කියනවා. එහෙමයි ස්වාමී. ඒතර මේකට බලපෑවේ කාගේ පිනද? තාත්තගේ පින. එහෙමයි. මහරජාණනි තව කරුණක් තියෙනවා කියනවා. ඒ තමයි කියනවා ඝනාන්තරකාරී පර්වතයක් මුදුනේ මහා ගිනි ජාලාවක් තියෙනවා. ඒක ඈතට පේනවා කියනවා. ආන් මේ වගේ තමයි පර්වතයක් මුදුනේ තියෙන මහා ගිනි ජාලාවක් බඳු වෙස්සන්තර රජුරුවන්ගේ දරුව දෙන්නගෙන් නම් කාටවත් වැඩ නම් ගන්න බෑ කියනවා. මහරජාණනි තව කරුණක් තියෙනවා කියනවා. ඒ තමයි කියනවා හිමවත් පර්වතේ නාග පුෂ්ප පිපෙන කාලෙට සුලං හමද්දි 12 යොදුනක් දුරට සුවඳ හමන නාග පුෂ්ප සමහරට නාමල් වෙන්න ඇති. එහෙමයි. සීමාලේ තියෙන්නේ. ඉතින් කියනවා රජතුමනි ඒ වගේ කියනවා වෙස්සන්තර රජුරුවන්ගේ ගුණ යොදුන් දහස් ගණනක් දුරින් අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා පැතිරිලා තියෙනවා. සූර අසුර නාග ගාන්ධර්ව යක්ෂ රාක්ෂ කින්නර ඉන්ද්‍ර ආදී සියලු දෙනාගේ අතර මේ ಗುಣ පැතිරිලා තියෙනවා මේ වෙසාන්තර රජුරෝ වෙසාන්තර රජුරෝ වෙසාන්තර රජුරෝ කියලා. ඒ වෙසාන්තර රජුරන්ගේ දරුවන්ගෙන් ඇහුවා කොහොමද වැඩක් ගන්න කිව්වා. දෙවියන් බඹුන් අතර තාත්තා ප්‍රසිද්ධයි නේ කිව්වා. ඒව තාත්තගේ දරුවෝ මේ කොහෙවත් යන නාටු මේ බමුණේගේ ගෙදර වැඩ කරයිද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා මහරජාණනි වෙසාන්තර සිය රජු විසින් විසාන්තර පියරාජු විසින් ජාලිය කුමාරයාට අනුශාසනා කළා කියනවා. පිය පුත්‍රයේ ඔබගේ මුත්තණුවන් බමුණාට ධනෙදී ඔබ මිලට ගනිද්දී රංකහවණු දහසක් මිලදී ජාලිය කුමරු මිලදී ගනිත්වා. ක්‍රිෂ්ණ ජිනාවන් මිලට ගනිද්දී 100ක් 16න් 100ක් 16න් 100ක් ඇතුන් 100ක් අසුන් 100ක් ගවදෙනුන් 100ක් වෘෂභයන් 100ක් රන්මිල වශයෙන් සියල්ල 100 බැගින් මිලට ගනේවා. ඉදින් ප්‍රිය පුත්‍රය ඔබගේ මුත්තණුවන් බ්‍රාහ්මණයාගේ අතෙන් බලෙන් ඇදගෙන ඔබව මුදා ගනේ නම් ඒ මුත්තණුවන්ගේ වචනේ කරන්ට එපා. බලෙන් බලෙන් ගත්තොත් එහෙම යන්න එපා කියලා කියනවා. ස්වාමීනි මේ දුෂ්කර අවස්ථාවේ තාත්තගෙන් මිදලා දරුවන් බමුණට ඒකෙන අවස්ථාවෙත් මේ අවවාදයේ දරා ගන්න තරම් ඒ පුදුම දාන පාරමිතාවන්නේ. ඊට පස්සේ බ්‍රාහ්මණයාගේ අදහසට අනුව සිටින්න කිව්වා. මෙසේ අනුශාසනා කළා දරුවන් යැව්වේ. එනිසා ජාලි කුමරු ගොස් මුත්තණුවන් අසද්දි මෙසේ කිව්වේය. මාගේ පියාණෝ බමුණාට රන් මිල දහසකට වටිනාකම තබා මාව දුන්නේය. එමෙන්න කන්‍යාවන් හස්තින් ආදී සියක් සියක් බැගින් වටිනාකම තබා ක්‍රිෂ්ණ ජිනාවන් දන් දුන්නේය කියලා කිව්වා. ඒකනේ සඳමා රජුගේ දරුවෝ දෙන්න දැක්ක ගමන්ම එන්න පුතේ කියලා ආදරෙන් මුණුබුරු දෙන්නාට කතා කරනවා. කතා කරනකොට කිව්වා මේ බමුණෙක්ගේ බැල මේවරකම් වලට ආපු අපි දෙන්න කොහොමද රජ කෙනෙක් ළඟට එන්නේ? එතකොට තමයි කිව්වේ එහෙනම් වස්තුව දෙන්නම්. ඊට පස්සේ කිව්වා එහෙනම් එහෙනම් මේවා දෙන්න කියලා. කොහොමද තාත්තගේ වචනේ කියපු කරපු හැටි? මේ චූටි ළමයි. චූටි. නැත්තම් දුවගෙන යන්නේ නැද්ද? අනේ. কৃষ্ণ ජිනා හිටියනේ. ජාලිය නම් කොල්ලා කියන්නකෝ. কৃষ্ণ ජිනා හිටියනේ. ඉතින් මේ විදිහට තමයි කියනවා දන් දුන්නේ. ඉතින් ස්වාමිනී නාගසේනයන් වහන්සේ ප්‍රශ්න මැනවින් ලියන ලද්දේ දෘෂ්ටි ජාලය මැනවින් බිඳින ලද්දේ පරවාද මැනවින් මනින ලද්දේ සෝකීය ධර්මයේ මැනවින් පවසන ලද්දේ කතා රටාව මැනවින් පිරිසිදු කරන ලද්දේ අර්ථය මැනවින් බෙදන ලද්දේ මම මේ මේ අවුරුද්දේ අයුරෙම පිළිගන්නේ කියලා රජුරෝ සාදුකාර දුන්නා කියනවා ඒ ප්‍රශ්නේ විසඳුනා රජුරවන්ට තවත් දානයක් යහපත් දෙයක් කරද්දී තවත් කෙනෙකුට අපහසුාවක් වෙන්න පුළුවන් නමුත් ඒ දානේ සැපේ පින ඒ විදිහටම තියෙනවා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අපේ ජාතක පුත් වහන්සේගෙනුත් විශ්වන්තර ජාතක කතාව දැනගන්නවා. මේ මිලිඳු රාජ ප්‍රශ්නයේ දහම් විවරණයෙන් අපිට මහත් ආලෝකයක්. ඒකෙන් තමයි මේ ජාතක කතාව ගොඩාක් දුරට තේරුම් ගන්න තියෙන්නේ. මෙච්චර විග්‍රහ. ඊළඟ තමයි මහත්තයා මේ බලන්න මේ විශ්වන්තර රජුරුවන්ගේ දරුවෙක් වෙලානේ කාටවත් වැඩ ගන්න බැරි. එහෙනම් අද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා ඉතින් මේ අහගෙන මල පෙරිතු වද දෙනවනේ. ස්වාමීන් වහන්සේ මං කිය එක තේරුණාද දන්නේ දැන් හිතන්න. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විදිහට දැන් පිරිසක් පෙනී ඉන්නවනේ මේ ශ්‍රාවකයෝ විදිහට. ඒ බුදුරජාණන් වහන්සේගේ දරුවෝනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙස්සාන්තර රජුරන්ගේ දරුවන්ට කාටවත් කරදරයක් කරන්න බැරි නම්. මොකද මේ මේයා කරදර කරන්නේ මේ? හරියට උපාසක භවයේ පිහිටලා නැහැ. හරියට උපාසිකා භාවයේ පිහිටලා නැහැ. හරියට පැවිදි ජීවිතේ තමන්ගේ ජීවිතේ සම්පූර්ණ මුළු හදවතින්ම පුදලා නැහැ. ඒකයි රුවන්වැලි සෑයට ජීවිතේ බලවත්ව පිදීමේ තුනුරුවන්ට මේ ජීවිතේ පිදීමේ ආරක්ෂාව ඒකයි. එයාට ආරක්ෂාවක් එනවා. ඇයි? එයා බුද්ධ පුත්‍ර ගණයට වැටෙනවා. එයාට පිහිටක් තියෙනවාමයි. අවංකවම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් අවංකවම ධර්මයේ සරණ ගියොත් අවංකවම ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියොත් ඒ අය බුද්ධ පුත්‍ර ගණයට වැටෙන්නේ. ශ්‍රාවකත්වයට එන්නේ එහෙමනේ. වෙස්සන්තර රජුරන්ගේ දරුවන්ට කරදර අර විදිහට කරන්න බැයි නම් බුදුරජාණන් වහන්සේගේ දරුවන්ට කොහොමදත් කරන්න බැහැ. ඒතකොට ඒකට තියෙන ප්‍රශ්නේ තමයි හරියට කෙනෙක් ශ්‍රාවකත්වයට එන්නේ නැති එක ප්‍රශ්නේ. මුළු හදවතේම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් සංඝයා සරණ ගියා නම් මිත්‍යා දෘෂ්ටි කැඩ ඇදහින් මේ ওই නැකත් කේන්දර නිමිති දේවාල ගානේ යන්නේව අත්හැරලා තුනුරුවන් සරණ සිහි කළා රුවන්වැලි මහසෑයෙන් ජයසිරි මහ බෝධිනාථගෙන් පීඨ පිළිසරණ ලබාගෙන හිටියන ඒ අයගේ තියෙන කරදර දුර වෙලා යනවා තෙදවත් පිරිසක් බවට පත් වෙනවා ස්වාමීන් අවසරයි ඕ මහත්මයා දැන් අපි කතා කර හිටියේ අපි මිනිඳුරාජ ප්‍රශ්නේ තුන්වෙනි පොත් වහන්සේගේ මේ විසන්තර ජාතක කොටස අපි අර විසන්තර ජාතකයේ දිගට කතා කරන අප නිසා නමුත් දැන් අපි ආපහු මිනුඳු රාජ ප්‍රශ්නයේ දෙවෙනි පොත් වහන්සේගේ පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි කොටසට අපි ආපහු යන් අපි ආපු පිළිවෙලට එතකොට ඒකේ තියෙන්නේ සිවි රජු ඇස් දන් දීම ගැන ප්‍රශ්නේ. එහෙමයි. ඒකට සිවි රජුරෝ ඇස් දන් දුන්න විදිහ මම හිතනවා අහලා ඇති ඔබ. සිවි රජුරෝ කියන්නේ ගොඩාක් දන් දුන්න කෙනෙක්. ඉතින් රජුරෝ දවසක් කල්පනා කළා කවුරු හරි මගෙන් ඇස් ඉල්ල විසන්ත රජුරෝ වගේම. එහෙමයි. විසන්ත රජුරෝ වගේම කල්පනා කළා මගෙන් ඇස් දෙක කවුරු හරි ඉල්ලනවා නම් මං ගලවලා දෙනවා හදවත කවුරු හරි ඉල්ලනවා නම් මං ගලවලා දෙනවා නෙළුම් මලක් කඩලා දෙනවා වගේ ඇස් දෙක ඉල්ලනවා නම් මම තල් ඇටයක් තල්ලොඳ ගලවලා දෙනවා වගේ මං ගලවලා දෙනවා කවුරු හරි මගේ රුධිරය ඉල්ලනවා නම් උක්කේ අන්තරයකට උක් දැම්මට පස්සේ අර උක් යුස්ස ටික එනවා වගේ මම යන්ත්‍රයකට එහෙම ගිහිල්ලා මගේ ලේ ටික අරන් දෙනවා කොමිනිසුන්ට ඉල්ලන කෙනාට ස්වාමීනි අපි කොහොමද තවදුරටත් අනුමෝදන් වෙන්නේ මහබෝසතාණන් වහන්සේගේ වැඩි ගිය දාන ඒක තමයි ඒ අසිරිමත් දාන ඔය කතා එකක් දෙකන්නේ මහත්තයා අසංකේ කල්ප ලක්ෂයක් පුරා කොහොමනම් පාරමී ධර්මයන් පුරන්න ඇතිද කියලා හිතන්නකෝ එහෙමයි ස්වාමී මෙහෙම හිතනකොටම සක්‍රයාගේ භවන සලිත වුණා එහෙමයි ස්වාමී සංදේවිඳු කල්පනා කළා ශ්‍රී රජ්ජුරුවෝ මෙහෙම හිතුවනේ මේක ඇත්තටමද හිතුවේ කියලා බලන්න ඕන කියලා ශාක්‍ර දේවේන්ද්‍රයා විස්මාරු කරගෙන ඇවිල්ලා රයිතුමා යන වීදියේ ඉස්සරහා හිඟන්නේ විදියට හිටියා ඇස් පේන්නේ නැති අන්ධෙක් විදියට. අන්ධෙක් විදියට ඉඳලා රයිතුමා යනකොට කෑ ගහලා කිව්ව රයිතුමනි කියලා. ඊට පස්සේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අනේ මගේ ඇස් දෙක අන්ධ වෙලා මට ඇස් දෙක දෙන්න කිව්වා. ඔබ වහන්සේට ඇස් දෙකක් තියෙනවනේ එකක් මට දෙන්න එකක් ඔබ වහන්සේ තියාගන්න. එක හැකින් ඔබ වහන්සේ ලෝකේ බලන්න මමත් එක හැකින් බලන්නම් කියලා. එහෙමයි. ඊට පස්සේ කිව්වා උඹ කොහොමද දන්නේ හව මම ඇස් දන් දෙන්න කැමති කියලා. ශක්දෙවිඳු කිව්වේ කිව්වා. ඒතර රජුරෝ කල්පනා කළා මම අද ඇස් දන් දෙන්න හිතපු කතාව ශක්දෙවිඳු පවා දැනගත්තා නම් මගේ දාන චිත්තේ කොච්චර බලවත්ද කියලා. ආ වරෙන් වරෙන් කියලා දුව මේ වරෙන් මා පිටිපස්සේ කියලා අර ඇස් පේන්නේ නැති මිනිස්සයා ගෙන්නගෙන මාලිකාවට ආවා. පුංචි දුරක් රජතුමා ගියේ පෙරහැරේ. ඒ තුර රයිතුමාට ආපහු එන මාවත ගොඩාක් දුරයි වගේ දැනුණා කියනවා. ඇයි ඉච්චර දෙන්න ආසාව. මාලිගාවට ගිහිල්ලා රාජසභාවේ ඉඳලා සියලු දෙනා කැඳෙව්වා කියනවා. ඒකට අන්තපුරේ අය ඊළඟට ඇමතිවරු මෙති ඇමතිවරු අඬා අඬා කිව්වා. අනේ දෙන්න නම් එපා ඔය ඇස් දෙක දෙන්න නම් එපා දෙන්න නම් එපා කියලා. පුංචි දරුවෝ පෙන්න පෙන්න කිව්ව ඇස් දෙක නැති වුණොත් මේ දරුවෝ කොහෙන්ද දකින්නේ? මේ සොඳුරු බිරින්දෑවරු කෙසේනම් දකින්දද? ඔබට දිවිපුදල ඉන්න මේ මහා අමාත්‍යවරු කෙසේනම් දකින්දද? මේ සොඳුරු රාජධානිය කෙසේනම් දකින්දද? ඊට පස්සේ කියනවා රජතුමනි ඇස් දෙක නම් දාන්න දෙන්න එපා. මෙයාට රාජ්‍යයෙන් භාගයක් හරි දෙන්න කියනවා. ඊට පස්සේ කියනවා මෙයා ඉල්ලන්නේ ඇස් දෙක නම් මම දෙන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ තමන්ගේ සීවක කියලා මේ කරණවැමියාට කතා කළා. කතා වෛද්‍යවරයාට. වෛද්‍යවරයාට කතා කළා කිව්වා මගේ ඇහැ ගලවලා දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා අනේ රජතුමනි මේකනම් කරන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා ශ්‍රීවක මං මමයි අන කරන්නේ මමයි රජ්ජුරෝ කිව්වා. ගලවපන් දැන් මේ ඇහැ කිව්වා. ශ්‍රීවක බෙහෙතක් අරගෙන මලක තියලා ඇහැට පිම්බා. රජතුමාගේ ඇහැට ආයුධයක් කිට්ටු කරන්න අකමැති වුණා ශ්‍රීවක එච්චර ආදරේ රජ්ජුරුවන්ට. ස්වාමීනි ඊට පස්සේ ඒක විශ්ස ගමන් ඇහැ කැරකෙන්න ගත්තා. කිව රජතුමනි ඔච්චර වේදනයි කිව්ව ඇහැ ගලවන එක. මට තව බෙහෙතක් තියෙනකෝ ඒ වේදනාව නැතිකරන්න ඔබ අකමැති වෙන්නේ කොහොම මේ ඇහැ දෙන එකට. සීවක මගේ ඇහි වේදනාවට වැඩිය උඹ කියන වචනේ මට වේදනාව. මේ ඇහැ ගලවපන් කිව්වා. ආයේ බෙහෙතක් ඇහැට වෙන් කරනකොට අර ඇතුලේ මස් වලින් ඇහැ වින්වල ඇතුලේ වතුරක වාගේ කැරකෙන්න ගත්ත ඇහැ. රජතුමනි අකමැති වෙන්න කිව්ව ඇහැ දෙන එකට. මම ආපහු ඇහැ තිබ්බ විදිහට හදන්නම් කිව්වා. සීවක මට මේ වේදනාවට වැඩි උඹ කියන එකයි වේදනාව ගලවපන් කිව්වා. ආයෙ බෙහෙතක් අරන් ඇහැට පිම්බා. පිම්බ ගමන් ඇහැ එළියට පැනලා මෙහෙම එල්ලුණා දැන්. එහෙමයි. ඊට පස්සේ කෝ රයිතුමනි ඔය ඇහැ මට ආයෙ තිබ්බ විදිහට හදන්න පුළුවන් අකමැති වෙන්න කිව්වා. කොහොමද දන් දීම? කිව්වා සීවක මේ වේදනාවට වැඩිය මට උඹ කියන එකයි වේදනාව. මේ ඇහැ දීපන් කිව්වා. ඊට පස්සේ අර මේ ඇහෙන් ඇහෙන් පෙනෙද්දී මේ ලේ වැగిරෙන මේ ඇහැ මෙහෙම අරන් අඬු වලින් කපලා කපලා රජතුමාගේ අතට දුන්නා. ගිනිගත් දෙයක් අතට ගත්තට පස්සේ ඉක්මනට අත්හරිනවද? එච්චර ආසයි කියන රජතුමාට මේ ඇහැ අර ඉඟන්නට දෙන්න. මේ ඇහැ මෙහෙම අරයට දීලා ඇහැේ තියෙනකොටම සක්‍රයාගේ තේජානුභවයෙන් ඇහැ පිහිටියා. මේ ඇහෙන් ලී වැක්කිරෙනවා, උනහාර වැක්කිරෙනවා. ශිවි රජුරන්ගේ. ඇහැට මැස්සෙක් වැලි කැටයක් ගියාට පස්සේ වේදනාව හිතන්න. අපේ තථාගතයන් වහන්සේ ওই විදිහටයි දන් දුන්නේ. මගේ නේත්‍රා ඉදිරිපිට කාටවත් දුක් වෙන්න එපා, දුකක් වෙන්න එපා කියලා. ඒ නිසා පොළොව බලාගෙන ගියත් බුදුරජාණන් වහන්සේගේ මසසට පේන්නේ නැති තැනක තමයි පොළොව බලාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඇස් ඉදිරිපිට පොළොව බලාගෙන යන්නේ. චින්චි මානිකව ධර්මිතිය බැඳගෙන ඇවිල්ලා දෙවුරන් මෙහෙරින් එළියට ගියාට පස්සේ පොළොව පැල්ලුනේ. දේවදත්ත බුදුරජාණන් වහන්සේ මුණ ගැහින් දෙද්දී බුද්ධ නේත්‍රයට දුර ඉඳලයි පොළොව පැලුනේ. අර විදිහට ඇස් දන් දීලා තියෙන නිසා. ඒ නේත්‍රයෙන් පුරා සතියක් බලාගෙන හිටපු නිසා තමයි බෝධින් වහන්සේ ළඟට ගිහිලා යමක් කෙනෙකුට දොක්තුරු වෙන්නේ. ඊට පස්සේ කී දැන් අර ඇහෙන් අරයා ලෝකේ බලනකොට හරි සතුටුයි රජුරවන්නේ. දැන් මේ වේදනාවට වැඩි අරයා ලෝකේ බලන එක සතුට. එහෙම. ඊට පස්සේ කිව්වා සීවක මගේ අනිත් ඇහැක් ගලවපන්. අර විදිහටම ඒ ඇහත් දන් දුන්න අන්ධෙක් වුණා. අර ආපු ආපු ශාස්ත්‍රය විස්මාරු කරගෙන ඇවිල්ලා පින් දිදී ගියා යන්න. අන්ධ රජුරෝ උයනට ගියා. චක් දෙවිඳ දවසක් කල්පනා කළා මේ රජුරෝ පව් මේ රජතුමාට ආය ඇස් දෙන්න ඕන කියලා. ඊට පස්සේ රජුරවන්ට ගිහිල්ලා සක්මන් කළා. රජුරු ඉන්න තැන. ඊට පස්සේ ඇහුවා කවුද ඔය කියලා. ඊට පස්සේ කිව්වා මේ මම සක්‍රයා කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ මේ ඔහේ අන්ධ වෙලා මොකද කියලා මං මගේ ඇස් දෙක දන් දුන්නා කිව්වා. ආ ඔය ඇස් දෙක දන් දෙන්න ඇති ලාභ ලෝභ වෙනුවෙන් කිව්වා. ලාභ සක්කාර වෙනුවෙන් ඔහේගේ ಗುಣ පැතිරෙන්න වෙන්නයි ඇස් දෙක දන් දුන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ නෑ නෑ මං උතුම් සම්බුද්ධත්වෙ පිණිසමයි දුන්නේ කිව්වා. එහෙමනම් මම බොරුවක් කළේ නෑ. ඇත්තයි කළේ සම්බුද්ධත්වෙ පිණිසයි ඇස් දෙක දන් දුන්නේ. ඒක සත්‍යයක් නම් ඇස් දෙක ලැබේවා කියලා සත්‍යක්‍රියා කරන්න කිව්වා. ඒ ස්වාමී. දැන් රජුරණ ගැලවෙන්න බෑ. ඊට පස්සේ රජුරෝ තමන්ගේ සත්‍ය බව ඔප්පු කරන්න මම ඇස් දෙක දන් දුන්නේ අවංක හිතෙන් නම් ලාභ සත්කාර පිණිස නෙවෙයි නම් සම්බුද්ධත්ව දිසා බව නම් ඒ සත්‍යානුභාවයෙන් මට ඇස් ලැබේවා කියලා හිතනකොටම ආය ඇස් දෙක ලැබුණා. රයතුමාට ඉවිදියෙන් යොදුනක් දුර තියෙන වැලි කැටි වුණක් පේන තියුණු ඇසක් ලැබුණ දිවසක්. එහෙමයි ස්වාමී. ඔය සිවි රජුගේ කතාව. මහත්යවක ලස්සන කතාවක්. අඳ අඳ අහගෙන ඉන්න පුළුවන් කතාවක්. සිත පහන්නේ යන කතාවක්. ඉතින් ඒ සිවි ජාතකයේ කියවන්න ඕන. මම මේ කිව්වේ දැන් රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලින්ද රජු වහනවා ඔබ වහන්සේලා කියනවා නේද බණට මේ සිවි රජුරෝ යාචකයාට දන් දුන්නා පස්සේ ආය ඇස් ලැබිලා දිවස් ලැබුණා කියලා ඔබ වහන්සේලා බණ කියනව නේද? ඊට පස්සේ ඒ වගේම ඔබ වහන්සේලා සූත්‍රවල තියෙනවා. දැන් බුද්ධ දේශනාවේ මහත්ය තියෙනවා දිවස උපදින්නේ මේ මස් ඇස නැතුව. එහෙමයි ස්වාමීනි. මස් ඇහැ නැතුව දිවස උපදින්නේ නැහැ. මස් ඇස ඕන දිවසට. එහෙමයි. දහම් කාරණාවක සඳහන් ඔව් ඔව් ඒක සූත්‍රයක තියෙනවා. දැන් අපි ගත්තොත් චක්කුපාල මහරහතන් වහන්සේ අන්ධ වුණානේ. එහෙමයි. අන්ධ වෙලා අන්ධ බවත් එක්කයි උන්වහන්සේ රහත් වුණේ. නමුත් උන්වහන්සේට දිවස නැහැ. එහෙමයි. උන්වහන්සේට දිවසින් බලන්න බෑ. එහෙයි. රහතන් වහන්සේ තණ්ඩයිමයි. හේතුව උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට ප්‍රകൃතිය හැතිබෙන්නේ නැති නිසා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මසස තිබ්බේ නැත්තම් දිවස උපදින්නේ නැහැ. එතකොට කිව්වා ස්වාමීනි එහෙනම් ඒ විදියක් එක්ක ඇහැක් ලැබුණා කියලා ඔබ වහන්සේ කියනවනේ. අන්ධ කෙනෙකුට මේක උනේ. කොහොමද අන්ධ කෙනෙකුට දිවසක් හම්බුනේ? එහෙමයි. එතකොට මේ සූත්‍රේ හරිනම් සිවි රජුගෙන් කතාව වැරදි. සිවි රජුගෙන් කතාව හරිනම් සූත්‍රයේක වැරදි. කියලා කිව්වා මේ උබතෝ කෝටික ප්‍රශ්නයක් ගැටයෙන් අස්සෙත් ගැට වෙලින් අස්සේ වෙලින් ග්‍රහණය අස්සේ ග්‍රහණ ඔබ වහන්සේට මේක පැමිණියා. පරවාදවලට නිග්‍රහ කිරීම පිණිස ස්වාමීනි ওই කාරණාව විස්තර කරලා දෙන්න. එහෙමයි. කියනවා රජතුමනි සිවි රජුරෝ යාචකයාට ඇස් දන් දුන්න කතාව ඇත්ත. ඒ වගේම ඒ වගේම සිවි රජුරවන්න දිවස උපන් කතාවත් ඇත්ත. ඒක ගැන සැකයක් හිතන්න එපා. එහෙයි. නා ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි හේතු නැසී ගිය කල්ලි අ හේතුක වස්තුවේ දිබ්බ චක්කු කොහොමද උපදින්නේ? මස් ඇස තියෙන්න ඕනේ නම් දිවස උපදින්න අන්ධ වෙලා හිටපු රජුරවන්ට එහෙම උනේ කොහොමද? ඊට පස්සේ කියන නැත රජතුමනි එසේනම් ස්වාමීනි යම් කරුණක් හේතුව නැති කල්ලි අ හේතුක වස්තුවේ දිබ්බ චක්කු උපදින්නේ නැත්නම් මා විසින් මං කිව්වේ ඒකයි ඔබ වහන්සේ මට විස්තර කරන්න මේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා කිම මහරජාණෙනි ලෝකේ සත්‍ය කියලා දෙයක් තියෙනවා සත්‍ය කියලා එකක් තියෙනවා ඒකෙන් සත්‍යවාදී අය සත්‍යක්‍රියා කරනවා කියලා අහලා නැද්ද කියලා. ස්වාමිනී අහලා තියෙනවා ලෝකේ සත්‍යක්‍රියා මේ කරනවා කියලා එකක් අහලා තිනවා. ස්වාමීනි සත්‍යවාදී වූ සත්‍යක්‍රියා කොට වැසිවස්සවනවා. ගිනි නිවනවා, විස බැහැර කරනවා. අන්නේ වූ විවිධාකාර කළ යුතු දේවල් කරනවා. සත්‍යක්‍රියාවෙන් එහෙම දේවල් කරන්න පුළුවන්. අද අපි මිනිස්සු සත්‍යක්‍රියාව මේ පාවිච්චි කරන්නේ ඒකට හේතුව සත්‍ය නැති නිසාද දන්නේ ඉස්සර සත්‍යක්‍රියාවෙන් වැසි වැස්සුවා. ගිනි නිව්වා. නොයේ කටයුතු කළා. සත්‍ය ක්‍රියාවෙන් ස්වාමීන් දැන් විශ්වන්තරාත්ම භාවයේ මේ මහා දාන පාරමිතාවම අපිට මතක් කරලා සිහිපත් කරලා සත්‍යක්‍රියාව කරන්න පුළුවන් නේද? ඒ අපිට අපිට සත්‍යක්‍රියාව කරන්න මම බුදු ගුණ බලයෙන්. එහෙමයි. මේක කියන්නේ තමන්ගේ ගුණ බලයෙන් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඉතින් කියනවා රජතුමනි එහෙනම් සිහිරජ්ජුරවන්ට සත්‍යක්‍රියා කරලා තමන්ගේ දිබ්බ චක්කෝ ඉපදුනා කියන කරුණ විශ්වාස කරන්න බැරිද කියලා ඇහුවා. එහෙමයි. මහරජාණනි සත්‍යානුභවයෙන් අවස්තුවේ දිවස උපන්නා. එහිලා දිවස ඉපදීමට වස්තු වූයේ සත්‍යමයි. ඒ කියන්නේ මස් ඇසක් තියෙන කෙනාටනේ දිවස උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ මස් ඇසට වැඩි බලවත් කිව්ව සත්‍ය. ස්වාමීනි එතකොට අපි සත්‍යයේ පරම ගැඹීර භාවයේ ඔව් සමාතල තියෙන දැන් නොකඩවා Taman පුරුදු කරපු ගුණයක්. එහෙමයි ස්වාමීනි. තමා තුළ තියෙන නොකඩවා පුරුදු කරපු ගුණයක්. සත්‍ය දෙයක්. ඒවා ස්මරණය කළා ඒ සත්‍ය අනුභවය දැන් මේ ලංකාව ඒකනේ අපි කියන්නේ මේ ලංකාව සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් බේරගන්න සත්‍යක්‍රියා කරන්න කියලා. හැම ගෙදරකම සත්‍යක්‍රියා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන් අතාවක් වැඩිය බව, මහියංගනේට වැඩිය බව, නාගදීපයට වැඩිය බව, කැලණියට වැඩිය බව, රුවන්වැලි සෑයට වැඩිය බව ශ්‍රීපාදයේ ශ්‍රීපතට තිබ්බ බව සත්‍යයි කියලා. එහෙමයි ස්වාමී. ඒ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න බව, ග්‍රීව ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න බව සත්‍යයි. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය බව සත්‍යයි. ලංකාවේ බුද්ධ ශාසනය තියෙන බව සත්‍යයි. වික්ෂු වික්ෂුණී දැන් අද ගත්තොත් එහෙම සිල් ගුණ දන් වදින භික්ෂුන් වහන්සේලා උපාසක උපාසිකාව සිටින බව සත්‍යයි. එහෙමයි. රුවන්වැලි මහසෑය ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න බව සත්‍යයි. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දක්ෂින බෝධින් වහන්සේ අදටත් ඇස් දෙකට පේන්න වැඩ ඉන්නවා සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් මේ සිංහල ජාතියට බුද්ධ ශාසනයට ලංකාවට මේ ඉස්කෝලේ යන දරුවන්ට වැඩට යන මිනිස්සුන්ට සත්‍යක්‍රියා කළා සෙත් පතන්න කියලා කියන්නේ ඒකයි. අපි නම් උදේවස කරනවා. එහෙමයි ස්වාමීනි. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට ඒක හුරු කරවලා තියෙනවා. ඉතින් පාස් කීරිගිද්දා ප්‍රහාරයා 20 ගණන් 23 වෙනිදා ඉඳලා මහමෙවුනාවේ සත්‍ය ක්‍රියාව සියලු භික්ෂුන් වහන්සේලා පටන් ගත්තා. අදටත් කරනවා. එහෙමයි ස්වාමීනි. අදටත් කරනවා. ඉතින් ඒ නිසා සත්‍ය ක්‍රියා කර කර සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මිනිස්සු පුරුදු වෙන්න හැබැයි සමාධිවල සත්‍යයක් තියෙන්න ඕන. ඊට පස්සේ කියනවා මේ මේක හරි ලස්සන දෙයක්. කියනවා මහරජතුමනි අහලා නැද්ද? සත්වයෝ මහවැසි වසීවා කියලා සත්‍ය ක්‍රියා කරනවා. ඒ සත්‍යක්‍රියාව නිමවනු වහාම මහවැසි වසිනවා. එකල්ලි ආකාශයේ යම් හේතුවකින් වැසිවසී නම් ඒ හේතුව හේතුව රැස්වී තිබෙයිද? වැසිවසීවා කියලා සත්‍යක්‍රියා කරනවා. එතකොටම වැස් වෙනවා. දැන් වැස්ස වලහක වලාකුළු එකතු වෙලා තිබිලාද ඔය වැස්සේ? අනේ නෑ ස්වාමීනි සත්‍යක්‍රියා කරපු නිසා. ඒතර වැස්සට හේතුව තිබ්බේ නෑ. නමුත් වැස්ස නම සත්‍යක්‍රියාවෙන් වැස්සා. දැන් ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ සිරිසංගබෝ රජුගෙන් කාලේ වැස්ස නැතුව තිබිලා සිරිසංගබෝ රජුට සත්‍යක්‍රියා කරනවනේ. වහිනවනේ රජුරෝ වතුරේ පාවෙන්න වහිනවා. ස්වාමිනේ අවස්ථාව ටික විස්තර කරන්න. ඒ කියන්නේ ලංකාවට වැස්ස නැති ප්‍රශ්නයක් කියලා තිබුණා. රජුරෝ කල්පනා කළා මං වාගේ ගුණවත් කාටවත් හිංසා කරන්නේ නැති රජ කෙනෙක් මේ ලංකාවේ ඉඳිද්දී මිනිසුන්ට හානියක් වෙන්න එපා කියලා රුවන්වැලි සෑමලුවට ගිහිල්ලා මේ සෑමලුවේ මං පාවෙනකල් වතුරේ මේ මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා සත්‍ය ක්‍රියා කරනවා. විදුලි කොටාගෙන වැස්සා. වහිනවා වහිනවා වහිනවා. රජතුමාගේ ධනේශ ගානට වතුර පිරෙනවා. පාවෙන්නේ නැහැ ඒවා. දොරටු වලින් වතුර යනවනේ. මාසයයි උස මළුවකනේ තියෙන්නේ. ඊට පස්සේ රජතුමාගේ අදිෂ්ඨානය මේක නිසා සේවකයෝ ඉක්මනට දොරටු වැහුවා. දොරටු වහනකොට වතුර පිරුණා මළුවේ. මළුවේ රජුරෝ පාවුණා. රජතුමා මළුවේ නැගිටේ වෙලාවේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ තියෙන උපවාසයේ අවසාන තීන්දුව එනකල්ම මේ ඒ ඒ සත්‍ය ක්‍රියාව කළා. එහෙමයි. ඒක පුදුම දේවල්. ඊට පස්සේ කියනවා ඊට සත්‍ය ක්‍රියා කොට දැල් වෙන ගිනිදැල් විහිදෙන මහා අග්නිය නිවේවා කියලා සත්‍ය ක්‍රියා කරනවා. නිවෙන්නේ නැද්ද හව නිවෙනවා. ඒතර වතුර දාන්නෙත් නැතුව මොකක්වත් නැතුව නිවෙන්නේ කොහොමද කියලා හෙව්වා. ස්වාමිනී සත්‍ය ක්‍රියාවෙන් කිව්වා. කොහොමද සත්‍ය ක්‍රියාවේ බලය? ස්වාමීන් මේ සිදු කර නොහැකි දෙයක් නැද්ද දැන් මහත්තයා අර මම කිව්වේ අර කලින් අර වට්ටක ජාතකේ ඒ වට්ටක ජාතකේ කූඩුවේ පොන්චි කුරුල්ලා ඉඳිද්දී ඔක්කොම ගියානේ අරෙන් ගිනි ජාලා වටේට ආවනේ එනකොට ඒ ආ සත්‍යක්‍රියා කළානේ. සම්තිපත්ත අපතන සම්තිපාදා වංජනා මාතා පිතාච නික්කන්තා ජාතවේද පරික්‍රම කියලා. ඒතකොට උන්වහන්සේ සත්‍යක්‍රියා කළේ කුරුල්ලා මට මේ සතු තියෙනවා යන්න බෑ, පා තියෙනවා ඇවිද ගන්න බෑ, අම්මයි තාත්තත් මාත් දාලා ගියා. ඒක ඇත්තා. ඒ සත්‍යානුභවයෙන් ගින්දර නවතිවා කියලා. එදා නැවත් කිරිය ගානක ඒ අක්කර ගානක ගින්දර නැවතුණා අදටත් ගිනි අවුලන්න බෑ ඒ ඉන්දියාවේ භූමියේ. එහෙමයි ස්වාමීනි. සත්‍ය ක්‍රියාව. හරි බුදුමයිනේ. සත්‍ය ක්‍රියාවකට කරන්න පුළුවන් දේවල්. ඒ නිසා සත්‍යක්‍රියාවෙන් හලාහල විෂපව බෙහෙත් මේ බෙහෙත් කරනවා කියනවා. මහරජාණනි හේතුවකින් යම් හේතුවකින් හලාහල විෂ බෙහෙත් කරනවා මේ කරනවාද ඒ වාගේ හේතුවක් තියනවාද කියනවා හතන. විෂ නැති කරන බෙහෙතක් තවත් තියනවා දහනවා. එහෙමයි ස්වාමී. නෑ ස්වාමීනි එතන බෙහෙත උනේ සත්‍යක්‍රියාව ඒ නිසා යම්කිසි Tamanට සැකයි නම් වතුරක් ගෙදරකට ගිහිල්ලා කනකොට බොනකොට සැකයි නම් තව කවුරු හරි Tamanට ගෙනත් දුන්න එක සැකයි නම් රතන සූත්‍රයෙන් අඟුලිමාල පිළිච්ච සිහි කළා සත්‍යයක් ක්‍රියා කළා ඒක කෑවට පස්සේ කියන්නේ ඛණ්ඩ වෙනවා නම් තමයි. බැහැර කළ යුතු දේ බැහැර කරන්න වෙනවා. එහෙමයි. ඒක අනිවාර්යෙන් බෙහෙතක් වෙනවා විෂ නම් එන්නේ එහෙමයි. ඉතින් මේ මිනිස්සු සත්‍යක්‍රියාවට යොමු වුණා නම් මේ වඳපිති දෙද්දි දෙරෙන්න තිබ්බනේ. එහෙමයි ස්වාමී. වඳපිති දෙද්දි දෙරෙන්න තිබ්බනේ. ඇයි මිනිස්සු තුනුරුවන් සිහි කළා මට අනතුරක් වෙන්න එපා තුනුරුවන් සරණින් කියලා රතන සූත්‍රය සිහි කළා අඟුලිමාල මහරහතන්සේගේ තේජසින් කියලා කොහොම හරි ඒ කෑම මං අරිනවා. ඒක සිද්ධ වෙනවා මහත්තයා. ස්වාමීනි අපිට ඒ කාරණාව දැන් කරන්න පුළුවන් නේද? දැනට කරන්න පුළුවන් ඒ සත්‍ය ක්‍රියාව. ඒක කරන්න දැනගන්න ඕනේ සත්‍ය ක්‍රියාව. එහෙමයි. ඊට පස්සේ දැන් අපිට තේරෙන්නේ නැහැ තමන්ගේ සත්‍යයක් කියලා එකක් ඇත්තෙම නැත්තම්. දැන් ඒකයි තමයි කිව්වේ මෙච්චර බඹසර රැකලා තියෙනවා නම්. කාටවත් නොකිය අහිංසක ඔන්න සත්‍යක්‍රියා කරන්න පුළුවන්. අහිංසකව සිත පහදවාගෙන දන් දීලා තියෙනවා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. දැන් එක දරුවෙක් මාත් එක කිව්වා ඒ දරුවාට නිතර අසපුට දාන දෙනවා. ඊළඟට මේ පොල් ගහව එකක් දාන දෙනවා. ඊට පස්සේ ඒ ඒ ඒ දරුවා මාත් එක්ක කිව්වා ස්වාමීනි මට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් කිව්වා. ඒ තමයි අද මහාන වෙච්ච ස්වාමීන් වහන්සේට දානේ බෙදක් දිනොත් ලොකු ස්වාමීන් වහන්සේට දානේ බෙදක් දිනොත් කවදාවත් දෙහිතක් ඇති වෙලා නැහැ කිව්වා. ලොකු ස්වාමීන් වහන්සේට යම්සේද ගෞරවයෙන් දම් බෙදන්නේ ඒ විදිහටම අද මහණ වෙච්ච හාමුදුරන්ටත් ගෞරවයෙන් දම් බෙදනවා කිව්වා. සත්‍යක්‍රියා කරන්න බැරිද? ඒ නිසා තව තමන්ගේ ස්වාමියාට බනින්න නැතුව දුක් කංකටලු ඉවසාගෙන හිටියානම් නැත්නම් තමන්ගෙන් සේවයක් ගන්න එන කෙනාට අවංගව සේවය කළා තියෙනවා නම් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මිනිස්සු බනිද්දී ඒවට උගුල්පත් දීදී ඒවට වග උතර බඳින්න නැතුව අහිංසකව නිහඬව ඉවසාගෙන හිටියානම් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා ඒක එහෙමයි කියන සත්‍ය ක්‍රියාව. ඉතින් මේ විදිහට හලාහල විස පවා නැති වෙලා යනවා කියන සත්‍ය ක්‍රියාවලින් ඇයි අර අපි කලින් දවසක් මතක් කළේ මතක නැද්ද? සර්පේ ළමයෙකුට දෂ්ට කළා. අම්මලා සත්‍ය ක්‍රියා කළා විස බස්වන්නේ. ඉතින් ඒ වගේ සත්‍යක්‍රියාවෙන් එහෙම කරන්න පුළුවන් කියනවා. ස්වාමීනි මේ බෞද්ධ ශ්‍රාවකයාට මේ සත්‍යක්‍රියාව නිරන්තරයෙන්ම ප්‍රයෝජනට ගන්න පුළුවන්. නිරන්තරයෙන් කියන්න කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ලැබිච්ච විශේෂ වරප්‍රසාදය. එහෙමයි ස්වාමීනි. දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ දිව්‍ය ඖෂධ, බ්‍රහ්ම ඖෂධ, නාග ලෝකේ නාග ඖෂධ, ඒ මනුෂ්‍ය ලෝකේ මිනිස් ඖෂධ ඉක්මවා ගිය එකක්. මේ සත්‍යක්‍රියාව කියන එක. ඒ නිසායි ශ්‍රී රජුරවන්ට ඒ ඇස් ලැබුණේ සත්‍යක්‍රියාවෙන් කියනවා. ඉතින් මහත්මයා මේකේ සත්‍යක්‍රියාව ඉවර නෑ. තව තියෙනවා විස්තර අපූර්ව විස්තර ගොඩක් තියෙනවා සත්‍යක්‍රියාව පිළිබඳව මේවා නම් ඉගෙනගත යුතු දේවල්. එහෙමයි ස්වාමී. අපිට ඊළඟ අවස්ථාවෙත් දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ සංඝරත්නයේ ආශිර්වාදය ඇතුව අද දවසේ අපේ කාලය නිමා වෙනවා. සමාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර